මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන්විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න බණ්ඩා අන්න ආරච්චිලා එනවා මේ මම මේ කාමරේ ඉන්නවයි කියහන් කිරිනේරිස් එක්ක මේ ආරච්චි මාත්‍යාව එවහන් ඇතුළට ආන්න ආන්න කවුද එක්ක කතා කර කර ඉන්නවා ඈ මුදලාලි මහත්තයෝ ඇයි මේ ආරච්චිලා පෙස්සමට අස්සම් කරන්නේ නැතුව කල්පනා කරන්නේ මේ මුදලාලිට තියෙන ඕනෑකමවත් ආරච්චිලට නෑ නේද? තුරුස් ගාලා අසන ගැහුවනම් ඉවරනේ. ආරච්චිලා ඉතින් මේ පලාතේ මුලාදෑනියා හින්දා පෙස්සන් වලට අස්සම් කරන්ට කැමති නෑ මං හිතන්නේ. ඔය ඉස්කෝලෙන් මය කොල්ලව ඩොට්ට දැම්ම වාගෙම තව හුඟ දෙනෙකු කෙල්ලො කොල්ලු පේල් කරලා. අන්න ඒ සේරම එක පයින්ම කැමති පෙස්සන් 10කට උනත් අස්සම් කරලා ඉස්කෝලේ ලොක්කයි අර නාමෙලුයි අර රතු මහත් ගුරුවරේ තුන් දෙනාම පන්නලා දාන්න. ජනතූත්තු කුඩියකට යන්න. මන් දන්නවා. ඒ තුන් දෙනාගෙන් නරකම ගුරා තමයි නාමෙලා. ඒ මිනිහට ආරච්චිලගේ ගෙදරම ඉන්ට ඉඩ දීලා. ලියන මහත්තයාගේ තානාන්තරයක් දුන්නයි කාලේ. මතකද උඹට? ආරච්චිල පොට වරද්දා ගත්තේ ඒ හින්දාද? ඇයි කිරිනේරිස් කල්පනා කරලා බලපං. ළමයි සියෙක් ඉන්න ගෙදරක මේ කොහෙන්ද ඇවිත් ඉස්කෝලේ උගන්වපු ඉලන්දාරියෙකුට නවාතැන් දුන්නම මොකද වෙන්නේ <laughs> ඉලන්දාරියත් දෙකයි ඒ හින් නමාතැනිගේ හැඩරුවයි ගින්දරයි එළඟි තෙලුයි වාගෙන උණුවෙන්ට ඇති නේද නැද්ද ඒ උණුවෙන එක නවත්තන්ට අපේ ආරච්චිලට බැරි වුණා ඒ තියා මමත් ඒ සම්බන්ධේ නවත්තන්ට අනන්තවත් දැඟලුවා. මගේ පුතා සිරිමල් සම්බන්ධ කරන්ට. කොහෙද? ආරච්චිලගේ මහගේ ලොකු නාමලට තැන දුන්නා. ආන්න මගේ කොල්ලා අහක දාලා නාමෙලාට තැන දුන්නා. මට කේන්ති ඔය ඉස්කෝලේ ලොක්කයි අර ගුරුවරි නාමෙලාට බිසෝව බැඳගන්න උදව් දෙන එකටයි ඕක. ඇයි දෙයනේ අර සාගරයේට තියෙන ගොඩමඩ ඉඳන් සේරම කවදා හරි අයිති වෙන්නේ හීන් ළමා තැනීට නේද? බිසෝ නෙවෙයි ඒවා අයිති කරගන්නේ කිරිනේරිත්. ඔය නාමෙල් කියන කොහෙන් දාපු ගුරයි ඒව ගන්නෙ ඕ. අන්න ඒ ගුරුන්නාසි තමයි මගේ කොල්ලටයි අනික් පේල් වෙච්ච කොල්ලන්ටයි කෙල්ලන්ටයි මේ මහ පොළොව කැරගෙනවා කියලා බහුබූත කියලා උන්ව පේල් කෙරුවේ. <laughs> කරගෙනවා. පොළව කරගෙනවා නම් කිරිනේරිස්. ඈ අපිට පුළුවන් ද මේ මේ මේ හිටගෙන ඉන්න? ඈ මගේ පුතා සිරිමල්. එයාත් ඒ දවස්වල ඔන්නෝම පිස්සු කතාවක් කීවා. නමුත් මං ඌට කියා දුන්නා. පුතේ මේ මහ පොළව සැක්කරයටවත් බෑ කරකවන්න කියලා. <laughs> එතකොට කොල්ල හැව්වා. ඈ අපච්චි එහෙනම් කොහොමද පොළොවට රෑදවල් වෙන්නේ මගේ අමරපාලයත් ඔය පුරස්නෙම මගෙන් ඇහැව්වා මං කිව්වා සූර්ය දිවි රාජානන් වහන්සේ උදේට නැගෙනහිර ආකාශයෙන් පායලා මේ මහ පොළොව එළිය කරලා අනිත් පළාත්වලටත් එළිය දීලා හැන්දෑවෙනකොට හොඳටම මහන්සි වෙලා මුහුදේ ගිලිලා කියලා අපි උනත් ඉතින් මාන්සි උනාම කිරිනේරිස් ඇඟපත හොදාගන්න ලිඳකට හරි ගඟකට හරි එහෙමත් නැත්තම් වතුර තියෙන තැනකට හරි පැනලා මෙහෙස නිවා ගන්නවනේ සම්පූර්ණ ඇත්ත මුදලාලි නමුත් මේ මුවන්පැලැස්ස ලොකු ඉස්කෝලේ ඉන්න ওই ගුරුන්නාන්සේලා සේරම <laughs> අපි කියාපු දේ අහක දැම්මා ඒගොල්ලන් ඒවා බොරු කතා කියලා අහක දැම්මා. අලුත් දෙව්වා කොල්ලන්ට කෙල්ලන්ට කියලා දුන්නා. ඒකේ කප්පිට තමයි ඔය නාමෙල්. හ්ම්. අන්න හරි. ඒ ගුලා උගන්නනවයි කියන්නේ ඔය වාගේ පොළොව කරගෙන එව්වයි. ආන්න එව්වට තමයි නවීන විද්‍යාව කියන්නේ. ආ ඔන්න එනවා. ඔන්න එනවා ආරච්චිලා. අපි කොහොම හරි ඔය නැහින විද්‍යාවල් උගන්වන නාමෙල් ගුරයි අනික් උදවියයි මේ මුවන් පැලැස්සෙන් පන්නලා දාන්න මේ පෙස්සම අස්සම් කරමු. අරිමු කිරිනේරිස්. ඔව්. අවරිමු. ඕ හෝ වෛරා හෝ හෝ. හේම් බණ්ඩා අරපන් ඔය දොර ආරච්චි මහත්තයාට එන්න. හ්ම්. ඒයි ඒයි කොල්ලෝ. ආ හීම් බණ්ඩා නේද උඹේ නම ඈ? ආ හේම් බණ්ඩා කරත්තේ බලාගනී ආරච්චි මස්සිනා ආරච්චි මස්සිනා එන්ට ඇතුළට මේ කිරිනේරි සැවිල දැන් හුඟ වෙලාවක් බලා හිටිය ආරච්චි මස්සිනා එනකල් මේ අර අස්සන් වැඩේ කරගෙන යන්න කිරිනේරිස්ට තියෙන්නේ ගව පට්ටි වල ගිහින් එල කිරි මී කිරි එකතු කරලා එව්වට මහා ගොඩක් වතුර කලවම් කරගෙන ගිහින් බෙදෙන එක විතරයි නෑ නමුත් මේ මුලාදෑනි වසමේ ගම්මුලාදෑනියා කියන මට තියෙන පයින්දේ ඊට වඩා හුඟක් බරයි අනික මට ඇති වැඩේ මොකද්ද අසංකොරන්ට ඈ ආදි වෙන්ටකෝ සීරෝටම කලින් මේ මේ මේ මේ පෙස්සම මේ පෙස්සම අද හෙටම අස්සම් කරලා මහතැන් වලට ඇරියේ නැත්නම් ඊට පස්සේ මුවන් පැලසෙට ඉස්කෝලයක් නැහැ කියලයි කියන්නේ. ඊට පස්සේ මුවන් පැලස්සක් නැහැ කිව්වා ඈ කවුද කිව්වේ? කවුද කිව්වේ? කවුද කිව්වේ කිරිනේවිස් ඉස්කෝලේ වෙහි කිව්වේ කවුද? කවුද? මිනිස්සු කවුරු කියන්නේ මේ පැලැස්සේ ඉස්කෝලේ ඉන්න ගුරුන්නාන්සලා උගන්වන්න දන්නේ නැති හින්දා බොරු උගන්නලා ළමයින්ව පේර් කරනවා කියලයි. ඒ විතරද? මය කොල්ලා ඩොට්ට නැම්මා. අන්න එහෙම තමයි මගේ සිරිමල්ව පේල් කරලා එළියට දැම්මේ. මේ කිරිනේරිස්ගේ අමරපාලටත් ඒ වැඩේම කෙරුවලුනේ. ඇයි බණ්ඩියාගේ කොල්ලා? පහළ ගෙදර අර මොට්ටපාල තව එතකොට ඩිංගිරි මැනිකගෙල්ල ඇහුණා දාරච්චි මස්සිනා මේක හොඳ වෙලාවක් ලොක්කයි නාමෙලයි අර අර රත්ති <laughs> අන්නේ නාමෙල් කියන ගුරා තමයි මේ මහ පොළොව ලොකු බෝලයක් වගේ කැරකෙනවා කියලා මගේ කොල්ලන්ට අමරපාලයට උගන්වලා දෙන්නේ අමරයා කීවලු නෑ මේක බෝලයක් නෙමෙයි මේක තනිතලා බිමක් කියලා තනිතලාවක් <laughs> හොඳ වැඩේ. ඉතින් ඉතින් ඊට පස්සේ තමයි අමරපාලට අමනපාල කිව්වේ නාමල් ගුරා. ආයේ දවසක ඒ ගුරා මේ මහ පොළොව කම්පා වෙන හැටි ඉගැන්නුවාලු. <laughs> පොළොව කම්පා වෙන හැටි දන්නවද නාමල්? <laughs> ආන්ටකෝ මිනිහා උගන්නන දේවල් වල හැටි මේ පොළොව තලයේ මැද තියෙනවලු ලොකු ගල් ලෑලි වගේක්. ඒ ගල් තාඩු ඉඳ හිටලා එහා මෙහා වෙලා හැප්පිලා එකක් අනිත් එකේ හැප්පෙනවලු. හොදි හැලියක තියෙන අල කෑලි වගේ. <laughs> උනද මස්සිනා? ඈ? ඇවුනද ආරච්චි මස්සිනා? නාමෙල් ගුරා මේ පැලැස්සේ කොල්ලන්ට කෙල්ලන්ට උගන්වන ඒවැ හැටි ඈ බිසෝට ඒ කාලේ උගන්වන්නටත් ඇති ඔය වගේ කතාවල්. ඒකයි බිසෝ විශ්වාස කරන්නේ නැත්තේ මේ අපි කියන දේවල්. මේ පොළොව කම්පා වෙන්නේ කොහොමයි කිව්වා? <laughs> පොළොව යට තියෙන ගල් ඇලි තට්ටු හැප්පෙනවලු ආරච්චි මහත්තයෝ. පොළොව හෙල්ලෙන්නේ අන්නේ විදිහටයි කියලා කිව්වා. කවුද ඒව හප්පන්නේ කියලා පෙන්නලා නැහැ. කිරිනේරිස් හිතන්නේ කොහොමද පොළව කම්පා වෙන්නේ? ඈ? ඒක මට කියලා දුන්නේ මගේ මුත්තා. උන් දැකීමේ මේ මහ පොළොව උස්සගෙන ඉන්නේ පොළොව මහී කාන්තාව කියන దేవතාවියක්ලු. කොහොමද බං ඒ దేవතාවි පොළොව උස්සගෙන ඉන්නේ කියලා නාමල්ගෙන් ඇහුවේ නැද්ද? ඒ මහී කාන්තාව ඔළුව උඩ තියාගෙනද ඉන්නේ මේ මහ පොළොව? ඈ කිරිනේරිස්. නෑ නෑ මුත්තා කීවේ ඒ පොළොව මහී කාන්තාව දබරෑංගිල්ල උඩඩු මහ පොළොව තියාගෙන ඉන්නේ. මොන තරම් විශාල ඇඟිල්ලක්ද ඒක. ඉතින් පොළොව ගම්පා වෙන්නේ කොහොමද? මුත්තා මට ඉගැන්නුවේ මේ ලෝකේ පව්කාරයෝ වැඩි වුණාම පොළොවේ බරත් වැඩි වෙනවලු. එතකොට මේ පොළොව මහී කාන්තා දේවී පොළොව අනිත් ඇඟිල්ලට මාරු කරලා උස්සගෙන ඉන්නවලු. අන්න ඒ මාරු ඒ මාරු කරනකොටද භූමිකම්පා හැදෙන්නේ? අන්න එහෙමයි මගේ මුත්තා මටයි මගේ අප්පොච්චිටයි ඒ කාලේ ඉගැන්නුවේ. ඒවා ඔය විජ්ජාව ගන්නන නාමල් ගුරා අහලවත් නෑ කිව්වලු අමරපාලට. ආරචිලට නිින්ද ගිහින් කිරෝ. ඔය විදිහට ගියොත් කවදාවත් අපට මේ පෙස්සම ඇරලා ඔය ඉස්කෝලේ ගුරුන්නහේලා පන්නා ගන්න බැරි වෙයි මොදලානේ. ඕකෙන් මේකෙන් මොකද වෙන්නේ දන්නවද? මගේ ජම්ම හතුරා සෙමිනේරි ඉස්සයියාගේ කොල්ලා ගුණපාල යයි අර ලොකුම ලොකු ඉස්කෝලේට මොකක්ද ඒකට කියන්නේ මේ මේ මේ මේ මේ විස් විස් විස් මේ විශ්වවිද්‍යාලේ විශ්වවිද්‍යාලේ ඔව් ඔව් ඒකට නොවිහින් ඉහෙලට ඉගෙන ගන්න බෑ කියලා නේලි. ඉතින් මුදලාලි ඒකට යන්න මෙතන මේ ඉස්කෝලෙන් පාස් වෙලා ආපෑ නේද? මම මගේ මුළු සේසතම විකුණලා හරි මගේ කොල්ලා අන්නේ ලොකුම ඉස්කෝලේට අරින්න ඕන. ඒක කරන්ට මේ ඉස්කෝලේ ඉන්න සේරම මාරු කළා. අලුත් ගුරුවරු කණ්ඩායමක් ආවම මගේ කොල්ලා ඉහලින් පාස් කළා මං දානවා පාටියක්. සෙමණේ විශ්ලට අකුලගෙන දුවන්ට. <laughs> කවුද කවුද කවුද කවුද දුවන්නේ අකුලගෙන ඈ නාමලද කෝ කෝ කෝ මිනිහා මිනිහා කෝ ආ අරචි මන්සිනා කලබල වෙලා එළියට පනින්න එපා මේ ඊරේ නිදි බරුවද එහෙම නැත්නම් මේ අද තමයි නිදාගත්තේ නැද්ද මේ අරචි මන්සිනා ඔය හාන්සි පුටුවේ හාන්සි වෙලා තව ටිකක් නිදාගන්න ඔව් මන්සිනාට මහන්සි නං මුදියන්සේ කෝ අර පෙත්සමද මොකක්ද ඒක මෙහාට ගේනවා බලන්න මට හ්ම් දෙයංගම පිහිටයි දෙන්ට දෙන්ට පෙස්සම දෙයියෝ අපේ මූණ බලනවා බලන්ට නෙමෙයි පෙස්සම තියෙන්නේ මස්සිනා මේ ඒකේ මුලින්ම තියෙන මේ මේ මේ එන්න මේ කටුපුල්ලේ ගෙදර කීරාල කියන තනි රූලට අගින් අස්සන ගහන්න කස් ගාලා එච්චරයි අනික් සේරෝම අපි බලා ගන්න. අනිත් සේරම අස්සන් අරගෙන මං හෙනහුරාද නැත්තම් හඳුදා. හවහට ගෙනත් පෙන්නන්නම් ආයිබන්ට බලන්ට. මොනවද මේ පෙත්සමේ තියෙන්නේ? හ්ම් කියමු බලන්ට. ඇයි ආරච්චි මස්සිනේ මං ගිය සඳුදා සේරෝම තෝරලා කීවනේ? මෙහෙ බලහම් මුදියෝ මගේ මේ ඔළුවේ හැමතිස්සෙම තියෙන්නේ මම කරන රාජකාරි ගැනයි. ඒවා හරිද වැරදිද? වැරදුනොත් මගේ මේ පයින්ඩේ ගහලා යයිද කියන බයයි. ආන්න ඔය වාගේ බොහොම ගැඹුරු වෙව්වා. ඒ හින්දා අට ඕකට අසන ගහන එක හරිනේ නැද්ද කියලා ආරච්චි මාසිනා. මේ මම මීට කලින් කවදාවත් නරක දෙයකට අස්සම් කරන්ට කීවාද නෑ නේද ඒ හින්දා මෙන්න මේ නමට කෙලින් මේන් මෙතන මේ ආ මේන් මෙතන මේ මෙතන කස් ගාලා ගහන්නකෝ අස්සන අදත් මම මගේ ඇස් කණ්ණාඩිය කොහෙද දාලා ඇවිල්ලා වගේ චිස්සි මං යන්නම් ඔදලානි මේක හරියන්නේ නෑ නෑ නෑ නෑ යන්ට එපා කිරිනේ යන්ට එපා නැතුව මෙතන පැල් ගහගෙන ඉඳලා ඇති වැඩේ මොකද්ද? ඔය මහා අසන නැතුව මුවන් පැලසේ අනික් ගොයියලා උන්ගේ අසන් ගහන්නේ නෑ මුදලාලි. ඒකත් එහෙමද? ඒක එහෙමයි. මං වාගේ නිකන් සොකඩේ කීව පඩියට පෙස්සමට අසන් කරන්නේ නෑ. ලොකු උන් නැහැගේ ලොකු අසන නැතුව. ඉතින් ලොකු උන් නැහැ පස්සට අදින එක හරියද? කාටද කාටද ඔය ලොකු නැහැගේ ලොකු අස්සන කීවේ ඈබං ඈබං කිරිනේ නිසා මේ මුවන් පැලස්ස ගම්පත්තුවේ මුලා දෑනියන් තමුන්නාන්සේ තමුන්නාන්සේ ඇරෙන්න වෙන කවුද මේකේ ඉන්න ලොක්කා ආ හොඳයි අන්න හොඳයි ගමේ අනෙක් මිනිස්සුන්ට කියාපම් මගේ වටිනාකම නැතුව නැතුව අපේ අප්පෝ වෙන කවුද මේ පැලැස්සේ ඉන්න වැදගත් මුලා දෑනියා නේද මුදලාලි? කිසි කෙනෙක් නෑ කිරෝ. අනික ඈතින් හරි මට මේ මිනිසයා මගේ මසිනා වෙච්ච එක කොච්චර ලොකු නම්බුවක්ද මට නැතුව නැතුව పూర్වේ පිනකටයි මේ වාගේ වැදගත් මුදාදෑනියෙක් මේ ගමට පත් කෙරුවේ හොඳයි නැද්ද හරි හරි හරි හරි මේ කෝය පෙස්සම දිගෑරලා ඕකේ ලියලා තියෙන වගන්ති සේරොම තෝරලා කියමු බලන්න මට. ඇයි ආරච්චි මස්සිනාට මං එදා ඒ සේරෝම තෝරලා කීවානේ. නේද කිරිනේලි? කිව්වා කිව්වා අම්මා පාල් කිව්වා. ඒ එදා කිව්වට මදි. මට ඕනේ අදත් ඒ වහල බලන්න මගේ අසන ඔය කඩදාසියට දාන්න කලින්. සේරම මුල ඉඳලා කියවනවා. මුදු අම්මෝ ඒකට සෑහෙන වෙලාවක් යයි. අනික මේ පෙස්සම ලියාපු මිනිස්සයා බොහොම දුරට ඉගෙනගත්තු කෙනෙක්. මේ ඉස්කෝලේ දැන් ඉන්න ඔය නාමල් වාගේ බොරු විද්‍යාවල් උගන්වන කෙනෙක් නෙමෙයි ඒ ඔය බුන්ද. අම්මපා අනේ අම්මපල්ල ඇත්ත මම මේ කියන්නේ. <laughs> ඔය නාමල් කියන ගුරාණේද මගේ අමරපාලට මේ අපි ඉන්න මහ පොළොව බෝලයක් වගේ කැරකෙනවා කියලා ඉගැන්නුවේ. හොඳ වෙලාවට කොළුවා ගෙදර ඇවිත් මගෙන් ඇහැව්වා. හැබෑදා අපච්චි මේ ඉන්න පොළොව බෝලයක් වගේ වටකුරුයි ඉර වටේට කැරකෙනවා කියන්නේ ඇත්තද කියලා. මට නේද යකාව. මගේ කොල්ලට වගේ විජ්ජාකාරයෙක් දාලා කොල්ලගේ ඔළුවට පිස්සු කතා කියා දෙන ගුරාට මං මං අනේ ඇත්තටම මට ආපු කේන්තිය <laughs> ඉතින් අමරපාල විශ්වාස කෙරුවේ නැද්ද නාමල් ගුරා කියාපු ඒවා මම නොකියන්ට කොල්ලා ඒ බහූබූත කතාව විශ්වාස කරනවා ඒ පාර මම කීවා මගේ මුත්තා මේ මහ පොළොවේ හැටි පොළොව තැලින් තලා බිමක් ඒක නිකන් අහරේ පාවෙනවා නෙමෙයි පොළොව මහී කාන්තාව දබර ඇඟිල්ල උඩ තියාගෙන ඉන්න විත්තියයි සේරම මට කිව්වා. ඔන්න ඔන්න ආයෙත් ගොරව ගොරවනිදි. මං හිතන්නේ ඊරෑ ආරච්චිලක ගෙදර මහා උන්දෑ එක්ක මොකක් හරි දබරයක් වෙලා. ඔව්. හිතාගන්නේ නැතුව ඉඳලා යද මෙහාට එන්නේ ඇත්තේ. මේ පෙස්ස මේ පළහිලව කීවද දන්නේ නැහැ. අපොයි දෙයනේ ඈ මුදලාලි කිව්වද මේක පෙස්සේ මේ පළහිලව්ව ලොකු මැණිකට කීවනම් හෙට වෙනකොට ඒක මුවන් පැලැස්සේ ආප්පමායියගේ කඩේට එන හැම කෙනෙක්ම දැනගනි. එහෙම වුණොත් අපි මේ හොර රහසේ කරන්ට ගිය පෙස්සම ගැන කියලා වැඩක් නෑනේ නේද? මොනවද මොනවද මුවන් පැලැස්සේ හදන්න තියෙන්නේ? මේ මේක හදන්න නම් ඔය ඉස්කෝලේ ඉන්න ලෝකයි මියාගේ ගෝලයා නම් බයි දෙන්නම පන්නන්ටයි පෙස්සම් පෙස්සම් පෙස්සම් පෙස්සම් ඊනියක් දැකලා නැත්තම් ඊරෑ නිඳ නැතුව ඉඳලා දොඩෝනවා තාම ලොකෝ ලොකෝ කෝ කෝ මගේ ලොක්කේ ලොකෝ ලොකෝ මෙතන නෑ ආරච්චි මස්සිනා. ඊරෑ නිින්ද නැතුව ඉඳලා ඇවිත් මෙතන මේ ආරච්චි මස්සිනාට නිින්ද ගියාද? ඔහෙ ඵලයන්. මේ මේ මුදියගේ සාප්පුවේ කාමරේ නේද මේ? ඇයි ඇයි මම මේ මේ මෙහාට ආවේ? මේ කෝ කෝ කෝ මගේ බක්කි කරත්තේ ඉවයි ලගුණයි. හේම් බණ්ඩා ඉන්නවා එළියේ ගොණයි කරත්තේ බලාගෙන. ආ එනම් කමක් නැහැ. ඇයි මං අද රෑ මෙහාට ආවේ මුදියෝ? ඈ? කවුද මේ බිම පැදුරේ ඉන්නේ? හීම් බණ්ඩද? <laughs> කණ්ණාඩි කුට්ටම නැතුව රැට ඇස් පේන්නෙම නෑ වගේ නේද? නෑ නෑ මට පේනවා මොනවද මේ කනප්පුව උඩ තියෙන්නේ කියලා. කනප්පුව උඩ තියෙනවා අර පෙස්සම. ඒකට අස්සම් කරන්ටනේ අපි අද ආරච්චි මස්නාට මෙහාට එන්ට කීවේ මතකද? ආ ඕ ඕ ඒකට මගේ අස්සන ගහන්න කලින් මගේ මායියාගෙන් ඒ කියන්නේ මගේ බාර්ගියාව නේද ඈ ආහා බාර්යාව බාර්යාව අන්න අන්න අන්න ඒ තැනැත්තිට නොකිය මේක හරි නෑ නේද ඈ මුදියෝ ඈ හරි වැරදි හොයන්ට නෙවෙයි අපට තියෙන්නේ මේ ඉස්කෝලේ ඉන්න ලොකු ගුරයි මිනිහගේ ගෝලයා නාමෙලුයි මේ පලාතෙන් පිටුවහල් කරන්න කියලයි මේ පෙස්සම ලියලා තියෙන්නේ <laughs> නාමෙලා පිටු අල් කරන්ටද පෙත්සම ගහන්නේ ආ අන්න ඒක ලොකු වැඩක් මොදියෝ ඉතින් මොනවද මගෙන් කෙනෙන්න ඕනෑ ඔය පෙත්සමට තමුන්නාසගේ අස්සන විතරයි ඕන කරන්නේ වෙන මොකුත් ඕනේ නෑ කිරිනේරිස් ඇයි මේ පෙත්සම ගහන්න මුදියට එකතු උනේ ඈ කියමු බලන්න මේ කිරිනේරිස්ගේ පුතා අමරපාලයවත් පේල් කරලා විභාගයෙන්. ඔව්. ඔය ඉතින් මං ඒ ප්‍රශ්නේ ඇහුවේ කිරිනේරිස්ගෙන්. මුදියාගෙන් නෙවෙයි. හරි ඉතින් කිරිනේරිස්ගේ කොල්ලා පේල් කෙරුවා වගේම තමා. ඒ දවස්වල මගේ සිරිමලාව දොට්ට දැම්මෙත්. මතකද? ආරච්චි මහත්තයා දන්නවද? මගේ කොල්ලා මේ පොළොව කරගෙන්නේ නෑ කීවම ඔය නාමල් ගුරා කොල්ලගේ නම අමරපාල නෙවෙයි අමනපාල කිව්වලු. එදා ඉඳලා අනික් ළමයි සේරම අමනපාල කියලාලු කතා කරන්නේ මයි කොළුවට. ඒ විතරක් ඈ. නාමෙලා බිසෝ පෙළවාසියට ගන්නවා ගන්නවාමයි කියලා ලොක්කට කිව්වම ලොක්කා නාමෙල්ගේ පඩිය වැඩි කෙරුවලු. එහෙනම් ওই නාමෙල් ගුරා මගේ කොල්ලගෙන් අන්තිමට ඇහුවලු පොළව ඇඟිල්ලේ තියාගෙන ඉන්න පොළොව මහීකාන්තාව ඉන්නේ ඇතෙකුගේ පිට උඩ නම් ඒ ඇතා ඉන්නේ කාගේ පිට උඩද කියලා. හොඳ වෙලාවට ඊට කලින් නම් මම කමරපාලයට උගන්ලා තිබ්බා ඒ ඇතා ඉන්නේ ලොකු ඉබ්බෙකුගේ පිට උඩ කියලා කියහන් කියලා. <laughs> ඒ ඉබ්බා ඉන්නේ කාගේ පිට උඩද කියලා අහන්ත ඇති නාමෙල්. ආන්න එහෙම මිනිහෙක් නාමෙල්. අන්න ඒක මට කියා දෙන්න බැරි වුණා. කොල්ලා උත්තරේ දෙන්න පරක්කු වෙච්ච හින්දා ඌව පේල් කෙරුවලු. ඔය නාමල් ගුරා මේ මුවන් පැලැස්සේ ඉන්නේ. ඔය ඉස්කෝලේ ලොක්කා හින්දා විතරක් නෙවෙයි නේද කිරෝ? නෑ නෑ මිනිහා කියනවලුනේ වැඩිකල් යන්න කලින් ආරච්චිලගේ දුව කසාද බැඳගෙන ආරච්චිලගේ බූදලේ සබ්බ සංසාරේ දේපෝල සේරමත් අල්ලගෙන මුවන් පැලැස්සේ රජවනවයි කියලා. අහස පොළොව ඉරහඳ දෙයියන්ට දෙනිච්චාවේ මේ ආරච්චිල්ලයා පඹේ කියලා හිතාගෙන ඒ කතාව කිව්වේ ඈ කිරෝ කිරෝ කතා කරපිය කිරෝ කතා කරපිය නෑ නෑ මස්සිනා මේ කිරිනේරිස් නෙවෙයි ඒ කතාව කිව්වේ ඒක කිව්වේ ඔය මේ මේ ඔය මය කොල්ලා ඉස්කෝලෙන් දොට්ට දාපු වෙන ආමලා කියන ගුරායිබුවන් ඔව් නාමෙල් ගුරයි ඒක කිව්වේ අනික් සීරොමත් ඉවසන්ට පුළුවන්. නමුත් ආරච්චි මාත්‍රිනාගේ බූදලේ තේරුම අල්ලාගෙන මේ මුලාදෑනිකමත් අතට ඇරගෙන මේ පැලැස්සේ රජ වෙනවයි කීවම මගේ ඇඟේ ලේ උණු වෙනවා මාත්‍රිනා ගණින් මෙහාට ඔය පිස්සන්කොලේ අත්සන් ගහන්න මට හ්ම් කෝ කෝ කෝ කොතනද මගේ නම තියෙන්නේ පෙන්නපන් මේ මේ මේ මේ මේ උඩින්ම තියෙන්නේ මේ උඩින්ම තියෙන්නේ ආරච්චි මාත්‍රිනාගේ නම මේ මේ මෙතන මේ මේ මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. ලේසියෙන් අරින්නේ නැහැ. ඉස්කෝලේ මහලොක්කයි අර නෝනි කියන ගෑණි මේ පොළොව කලකිනවයි කියලා අපේ කොල්ලන්ට කෙල්ලන්ට විද්‍යාවල් උගන්වන විද්‍යාකාරයයි ඈ විද්‍යාව මහසිනා විද්‍යාව නෙවෙයි මොන කෙහෙල් මල හරි කෝ මෙහාට ගනින් අස්සම් කරන්න මම පෑන් නෙවුව එකක් ගියා මෙහාට කොමගේ බවුන්ඩර් පෑන ඒයි හිම්බන්දා කොමගේ පෑන බලනවා බලනවා එහෙමනම් මගේ කෝට් එකේ ඉස්සරහම සාක්කුව ගාගෙන හිටිය පෑන දැන්න. ඒ හිම්බණ්ඩා කවුරු නමුත් මගේ හොඳ පෑනට විද්දා. ආ හොයපන් හොයපන් මගේ බවුන්ඩර පෑන එක හරි වටිනවා හොයපන්. ඒ කියන්නේ ඒක බාධාවක්. අනික මගේ ගොඩ පෙරක දෝරුවට මේ පෙස්සම නොපෙන්නා මට බෑ මේකට බාධා වෙද්දිම අත්සන් කරන්න. ඒ නිසාවෙන් මේ පෙස්සමට මේ පැලැස්සේ මුලාදෑනියා වන මේ කටුපුල්ලේ ගෙදර කීරාල ආරච්චි ලබන මගේ අස්සන ගහන්ට තව දින හතක් මම කල් දානවා මේක කවදාවත් කෙරෙයිද මං යනවා යන්ට අද මුවන් පැලැස්සේ රඟපෑවෝ මහේන්ද්‍ර සේනනායක රත්නදී නම්බුගේ සහ විජේරත්න වරකාගොඩ නාද සංකලනය ජයන්ත චන්ද්‍රලාල්ගෙන්. මුදිනායක සෝමරත්න රචනා කරන මුවන් පැලැස්ස නිෂ්පාදනය කළේ නන්දා ජයමාන්න. Thank you.